කලින් අහපු කාරණාවක් තියෙනවා. ඒක ඒක හරි නිසා මෙතෙන්ට ගාන්න හිතන්න යොමු කරනවා. එතකොට කලින් කාරණාව තේරුම් ගත්තා කියන හැඟීමක් තියෙනවනේ. ඒකනේ ඉතින් එන්නේ. දැන් කලින් කාරණාව ඒ ආකාරයට තේරුම් ගත්තා නම් සිදුවිය යුතු සම්මත නියාමයට බැහැගෙන ඊතර වෙන ප්‍රතිපදාවන්නේ. ඒක වෙලා නැතුවනේ කලින් කාරණාව නිවැරදි කියලා එන්නේ. නැද්ද? ඒක වෙලා නැතුව කලින් කාරණාව නිවැරදි කියලා. දැන් මේ මොකද වෙන්නේ? තේරුම් ගත්ත නැත්නම් අවබෝධ නොකරගත්ත දේ අවබෝධ කරගත්තායි කියන මාන්නේ. දැන් අපි අපට ගැළපෙන්නේ නැති තේරෙන්නේ නැති කාරණාවක් අපි දාන්නේ නැහැ නේකට. දැන් කෙනෙක් අපි ධර්ම දේශනාවක් අහගෙන යද්දී තේරෙන්නේ නැති කාරණාවක් කවදාවත් එන්නේ නැහැ නේද එන්නේ. තේරුණා කියලා අපි ගත්ත කාරණාවන්නේ දෙන්නේ. ඒකට තේරුණා කියලා ගත්තා දැන් තේරුණා නම් ඒ කාරණා ප්‍රතිපදාවට යොමු වෙලා නම් ඊතර වෙනවනේ නේ. ඊතර වෙන්නේ නැතුව තේරුණා කියන්නේ. අනඤ්ඤාතේ අඤ්ඤාතමානී හොති. තේරුම් නොගත දේ තේරුම් ගත්තාය කියන මාන්නේ තියෙනවා. කොහොමද ස්වභාවය? තේරුම් නොගත දේ තේරුම් ගත්තාය කියන මාන්නේ තියෙනවා. ඒක නෙතෙන් එන්නේ. ඒ කෙනාට මොකද්ද කරන්න බෑ කියන්නේ? ධර්මය අහද්දී සම්මත්ත නියාමයට බැහැ ගන්න බෑ. හොඳට තේරුම් ගන්න. ධර්මයේ හද්දි සම්මත්ත න්‍යාමයට බැහැ ගන්න බෑ. එහෙනම් බලන්න මේ ධර්මයේ කරා යොමු වෙන කොච්චර සත්‍යවාදී බවක් ඕනේද කියලා. කොච්චර ගුණවත් බවක් ඕනේද කියලා. මේවා හිත හිතා අපි හදාගන්නට ඕනේ. නැත්තම් පින්වතුනි කොච්චර ධර්මයේ ඇහුවත් ඒ කාරණාව කොච්චර ඉගෙන ගත්තත් ගඟට ඉනි කපන්නාසේය. කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මාන්නයක් විතරයි තියෙන්නේ. ඉතින් මේ ලෝකයා කරන්නේ ඔන්න ඔය වැඩපිළිවෙල. බුදුරුන්ගේ ධර්මයේ මේ ලෝකයාට හරිම අමාරුයි. මේ බුදුරුන්ගේ ධර්මයේ යම් කිසි කෙනෙකුට යොමු වෙන්නට නම් අධික තීක්ෂණ භාවයක් තියෙන්න ඕන. අධික විචක්ෂණශීලී භාවයක් තියෙන්න ඕන. අධික ගුණවත් භාවයක් තියෙන්න ඕන. කිසිදු විදිහකින් කුමන කාරණාවකින්වත් තමන්ගේ පැත්තට ගැටීමට හෝ ලකුණක් හෝ කිසිදු දෙයකින් ඉඩක් නැතුව ප්‍රතිපදාත්මකවම කල්යාණ මිත්‍රයෙකුට නැමෙන්නට ඕනේ. ගුරුවරයෙකුට නැමෙන්නට ඕනේ. අනුගත වෙන්නට ඕනේ. ඒ නිසා මේ සියල්ලක්ම තියෙන ඥානාන්විත කෙනාට පඤ්ඤාවන්තස්සයන් දම්මෝ නායන් දම්මෝ දුප්පඤ්ඤස්. ඉතින් ඒ නිසා මම ඔබට අද පැහැදිලි කරන්න යෙදුනේ බුදුරයන් වහන්සේගේ ධර්මය අද අහන වහන වහන අනේ සම්මත්තණියාවට බැහැ ගන්නේ නැහැ. ඇයි මෙන්න මේ කරුණා නිසා. මේ කරුණ තියෙන නිසා ඔහුට අබහුවයි මේ සම්මත නියාමයට බැහැ ගන්න. ඒ නිසා ඒ විදිහට සිදුරු වෙන්නේ නැතුව තමන්ගේ අඩුපාඩු කල්යාණ මිත්‍රයෙකුට අවංකව විවෘත වෙලා යථාර්ථවාදීව කතා කරලා ඒ යහපත් විදිහට දහම අහන විදිය තේරුම් ගන්න ඒකට යොමු වෙන්න. ඒ සඳහා ඔබට මේ අද අපි සම්මත නියාම සූත්‍ර දේශනා මුල් කරගෙන ඔබට කරපු මේ කරුණ ටික උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න.